ඊළඟට ප්‍රයෝගෝ මොකද්ද මේ ප්‍රයෝගය කියන්නේ ආරද්ධ විරියස්ස උපක්ඛිලේසා පහීයන්ති විතක්කා වූපසමන්ති අයං පයෝගෝ කලින් ප්‍රයෝග කියලා වචනයක් කිව්වා ඒකේ තේරුම තමයි මේ සඳහන් කළේ ආරම්භන ලද වීරිය ඇති තනත්තාගේ හිතේ පවතින උපක්ඛලේශයන් සේරම తాවකාලික වශයෙන් ලෞකික වශයෙන් යටපත් වෙලා යනවා විතක්කා වූප සමන්ති විතරක ඔක්කොම සංසිඳිල යනවා මෙතන උපක්කලේශ කියලා සඳහන් කළේ නීවරණ ධර්මයන් භාවනාවට බාධා කරන කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ පහක් තියෙනවා ඒවා තමයි උපක්ඛලය කියන්නේ. මේ උපක්ඛලයස සේරම ප්‍රහීන වෙලා යනවා ලෞකික වශයෙන්. ඊළඟට විතර්ක සේරම සංසිඳලා යනවා. කාම විතර්ක කාම වස්තුන් පිළිබඳව ඇති කල්පනාව ව්‍යාපාද විතරක අනුන් විනාශ කිරීම ආදී වශයෙන් ඇති වෙන කල්පනාව විහිංසා විතරක අනන්ත සත්‍යයන්ට හිරිහැර දුක් දෙයින් ආදී වශයෙන් ඇති වෙන කල්පනාව මේ කල්පනාවල් සේරම සංසිඳල යනවා. පයෝගෝ කිව්වේ ඒකයි. ආරම්භන ලද වීරිය ඇති තැනැත්තාගේ හිතේ නීවරණාදී ධර්මයන් කියන මේ උපක්ලේශයන් ප්‍රහීන වෙලා යනවා. කාම විතරකාදී විතරකයන් ඔක්කොම සංසිඳිල යනවා. කතමෝ විශේෂ විශේෂාදිගමය ආරද්ධ විරියස්ස සංයෝජනා පහේ යන්ති අංශයා බ්‍යන්ති හොಂತಿ අයං විශේෂෝ ආරම්භන ලද වීරිය ඇති තැනැත්තාගේ සංයෝජනයන් ප්‍රහීන වෙලා යනවා සක්කාය දිට්ඨිය ආදී සංයෝජනයන් ප්‍රහීන වෙලා යනවා ඒ වගේම අනුශය ධර්ම ඒවත් නැති වෙලා යනවා. මේ කියන අවස්ථාව ලෞකික වශයෙන් මුල් අවදියේදී සංයෝජනයන් අනුශයන් යටපත් වෙලා යනම ලෝකෝත්තර අවස්ථාවේදී ඒවා සහ මුලින්ම උදුරා දැමීමෙන් නැත්තටම නැති වෙලා යනවා. මෙන්න මේක තමයි විශේෂාධිගමය කිව්වේ. අර බඩු කාර්මිකයාගේ බලාපොරොත්තුව කඳ දෙකට කපා ගැනීම ඔහුගේ බලාපොරොත්තුව සඵල වෙනවා. ඒ වගේ යෝගාවචරයාගේ බලාපොරොත්තුව කෙලස් කපා හැරීම ඒක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවා මෙන්න මේකයි මේ උපමා සංසන්දනය මේ භාවනා මාර්ගයේ ගමන් කිරීමෙන් කලින් කියන ලද ආකාරයට තමන්ගේ හිත භාවනාවට යෝග්‍ය වෙනම කර්මන්‍ය වෙනම ඒ වගේම උපක්ඛිලේශයන් කියන පංච නීවරණ ධර්මයන් කාමාදී විතර්කයන් ඒවා ඔක්කොම සංසිඳිලා යනම තමන්ගේ බලාපොරොත්තු හැටියට සංයෝජන ධර්ම අනුශේය ධර්ම මේවා ඔක්කොම නැතිවීමෙන් අවසානයේදී මේ සේරම කෙලස් කඳු ඒව කපා හැරීමට ශක්තිය ලැබෙනවා මෙන්න මේක තමයි උපමාව මේ භාවනා කර්මත්තාණය වඩාගෙන යනකොට සමහර කෙනෙකුට නිමිත්ත පහළ වෙනවා ඊළඟට ධානයට අවශ්‍ය කරන කරුණොත් එක්ක අරපණා කියන මේ තපනාව සම්පූර්ණ වෙනවා. දැන් කලින් කිව්වා ගණන අනුබන්ධන පුසන තපන කියලා. මේ කර්මස්ථානයේ වඩන පිළිවෙල. තපනා කියන එක සම්පූර්ණ වෙනවා. සමහර කෙනෙකුට අර මුලින් සඳහන් කළ ගණන් කෙරෙන් ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වා ගන්න පටන් ගත්තු කාලේ ඉඳලා පිළිවෙලින් ඒ ගොරෝසු ගොරෝසු ආස්වාද ප්‍රාස්වාස සියුම් වෙන්නට, නිරෝධ වෙන්නට පටන් ගන්නවා. එහෙම සියුම් වීම සමගම අර මුලින් විස්තර කළ පරිදි කාය දරත චිත්ත දරත කියන ඒවා ඔක්කොම සංසිඳිලා හිත කය දෙක ඊ타ත්ම සැහැල්ලු බවට පත් වෙනවා. පුළුන් රඳක් වගේ සැහැල්ලු බවට පත් වෙනවා. ශරීරය අහසට නගින්නක් වාගේ ආකාරයක් Tamanට වැටහෙනවා. මේ භාවනා යෝගීන් ආනාපාන සති භාවනා කර්මස්ථානය ඊතා හොඳින් කරගෙන යනකොට මේ අවස්ථාවට පැමිණෙන්නට පුළුවන්කම ඇති වෙනවා. හිත කය දෙක ඊටාම සැහැල්ලු භාවයටපත් වෙනවා. ඊටාමත්ම සැහැල්ලු. පුළුන් රොදක් වගේ සැහැල්ලු. භාවනාවට වාඩි වෙලා හිටියත් බිම වාඩි වෙලා ඉන්නවද කියලාවත් දැනුමක් නැහැ. පවණි වාඩි වෙලා ඉන්න මගේ වැටෙන්නට පුළුවන්. ඒ වගේම යන්නේන කොටත් ශරීරේ පාවී යන්න මගේ හිත කය දෙක ඊටාම සැහැල්ලු බවටපත් වෙනවා. බිම අඩිය තිබ්බත් පොළොන් රොදක අඩිය තියන්න වගේ ඊ타මත්ම සැහැල්ලු භාවයටපත් වෙනවා. ඉතින් මේ විදිහට භාවනා මානසිකාරයේ පවත්තගෙන යනකොට ආස්වාද ප්‍රාස්වාත කියන මේ අරමුණ අල්වා ගන්න බැරි මට්ටමටපත් වෙනවා. ඇද්දෝ නැද්දෝ කියන අවස්ථාවටපත් වෙනවා. එහෙම වුණාම භාවනා යෝගියා කල්පනා කරන්නට ඕනේ කාටද මේ ආස්වාස ප්‍රාස්වාස නැත්තේ? මෙහෙම කල්පනා කරනකොට මව කුසේ ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාස නැහැ. දියේ ගිලුණාම ආස්වාස ප්‍රාස්වාස නැහැ. අසඤ්ඤී බවටපත් වුණාම නැහැ. මිය ගියායට නැහැ. චතුර්ථ ධානයේට සමවදුනාමත් නැහැ. මේ වගේ නිරෝධ සමාපත්තිය ආදී මේ අවස්ථාවලදී නැහැ. මම දැන් ඒ එහෙකටවත් පැමිණිලා නැහැ. එහෙමනම් මගේ ආස්වාස ප්‍රාස්වාස තියෙන්න ඕන. ඊළඟට උ කලයුත්තේ මොකද්ද? තමන් මෙතෙක් භාවනා කරගෙන ආස්වාස ප්‍රාස්වාස වදින තැන තේරිච්ච තැන එතෙන්ට අවධානය යොමු කළා භාවනා කරන්නට නාසයේ අග තමයි මේ ආස්වාස ප්‍රාස්වාස දැනුනේ අන්න එතෙන්ට අවධානය යොමු කරලා සිහිය පිහිටවාගෙන ඉන්නට ඕන. එහෙම ඉන්නකොට ඊටාම සියම් මාසේ ආස්වාස ප්‍රාස්වාස තමන්ට දැනෙන්නට පුළුවන්. මේ විදිහ භාවනා කර්මස්ථානයේ පිහිටවා ගන්න පුළුවන්. ඒ වගේම මේ භාවනා කර්මස්ථානේ නැති වුණහම ඒ භාවනා පිළිබඳව කලබල වෙන්නේ නැතුව භාවනා අරමුණ හොයා ගන්නට ඒකට උපමාවක් කියනවා ගොවියෙක් ගවයන් බැඳගෙන හාලා දවල් කෑමට ගවයින් ලෙහා දමනවා. උන් තන කකා පැන් බිබී එහි මෙහි සැරිසරනවා. ගවියත් දහවල් ආහාර අරගෙන ටිකක් මහන්සි අරගෙන නැවත හාන්නට ගවයන් බලනවා. ඒ ගවයන් පේන තෙක් මානෙක නැහැ. මේ ගොවියා දන්නවා වෙනද පුරුද්දට මේ ගවය ටික අහවල් තැනට ගිහිල්ලා ඇති කියලා. දියපාරක් තියෙන තැනක් තියෙනම එතන බොහොම සිසිලයි. අන්න එතෙන්ට තමයි ගවය යන්නේ. මේ ගොවිය කොහේවත් හොයන්නේ නැහැ. කෙලින්ම අර දියපාර තියෙන තැනට ගියාම එතන සිහිල් සෙවනට වෙලා ගවය ටික ඉන්නවා. ඉතින් නැවත ගෙනවිත් තමන්ගේ හටයුත්ත කරගන්න. ඒ වගේ යෝගාවචරයත් මේ භාවනාරමුණ හොයාගන්න බැරි වුණාම එහෙ මෙහෙ කලබල වෙන්නේ නැහැ. කලින් භාවනාරමුණ තිබෙච්ච තැනට අවධානය යොමු කරන්නට එතෙන්ට යොමු කළාම තමන්ට පුළුවන් මේ ආනාපාන සති භාවනා කර්මස්ථානය ලබා ගන්නට සොයා ගන්නට මෙහෙම ඊටාම කල්පනාකාරීව කලබල වෙන්නේ නැතිව ඒ භාවනා අරමුණේ හොඳට හිත පිහිටවාගෙන භාවනා කරන්නට ඕන. දැන් හොඳට හිත තැම්පත් වෙනවා. භාවනාරමුණ ප්‍රකටව නොදැනුණත් ඒ භාවනාරමුණේ පිහිටලා හිත හොඳට තැම්පත් වෙලා තියෙනවා. කොහේවත් හිත දුවන්නේ නැහැ. හිතට කයටත් සැහැල්ලුයි සුවදායකයි. සනීපයි ශාන්තයි ඉතින් මේ අවස්ථාව වෙනකොට තමයි මේ ආනාපාන සති සමාධි භාවනාවේ නිමිත්ත පහළ වෙනවා කියලා කියනවා. කලිනුත් අපි නිමිත්ත කියන කතාවක් කිව්වා. එතන නිමිත්ත කියලා කිව්වේ උපනිබන්ධන නිමිත්ත කියන නාසයේ අග හුස්ම පාර වදින තැන. ඒකට කියනවා නිමිත්ත කියලා. මෙතන නිමිත්ත කියන්නේ හැම එකක් නෙවෙයි. ආනාපාන සති සමාධි භාවනාව හොඳට සකස් වුණාම හොඳට කරගෙන යනකොට ඒ යෝගාවචරයාගේ මනසට දර්ශන වශයෙන් යම් යම් දේවල් ඇතිවෙන. ඒවට කියනවා නිමිත්ත කියලා. ඒවා ආලෝකමත් ගතියෙන් යුක්තයි. මේ භාවනා මාර්ගයේදී ඒ යෝගාවචරයෙන්ට ඇතිවෙන නිමිති අති විශාලයි. එක එක්කෙනාට එක එක ආකාරයෙන් ඇති වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට තරුපායලා තියෙන්න වාගේ තවත් කෙනෙකුට මණික් ගුලි වාගේ මුතු වලක් වාගේ ඒ වගේම කපුවට peerියක් වාගේ හවඩියක් වාගේ මල් දැමක් වාගේ දුම් රටුවක් වාගේ මකුළු දැලක් වාගේ ඒ වාගේම වලාකුලක් වාගේ නෙළුම් මලක් රත චක්‍රයක් චන්ද්‍ර මණ්ඩලය සූර්ය මණ්ඩලය වගේ මේ විදිහට එක එක ආකාරයෙන් ආලෝකමත් ඒ දර්ශන ඇති වෙන්නට පුළුවන්. ඒවා මේ ආනාපාන සති භාවනා මානසිකාරය නිසා භාවනාවේ અભිවෘද්ධියක් ලැබීම නිසා ඇතිවෙන දේවල්. තව නොඑක් ආකාරයේ භාවනා කර කර ඉන්නකොට වතුර මල් වගේ නිලාපත් වෙන්න වගේ මල් වෙඩිපත් වෙන්න වගේ කවි චක්‍ර කැරකෙන්න වගේ විවිධ ආකාරයෙන් සිය දහස් ආකාරවලින් එක එක භාවනා යෝගීන්ට මේ ආනාපාන සති නිමිත්ත කියන එක පහළ වෙන්නට පුළුවන්. මේ නිමිත්ත කියන එකේ ඊටා වටිනාකමක් තියෙනවා. ඒ නිමිත්ත පහළ වෙන්නේ ඊටාම හොඳින් භාවනා මානසිකාරය පවත්වාගෙන ගිහිල්ලා හොඳට භාවනාම පිහිටියටපත් ඒ නිසා ඒ නිමිත්ත පහළ වෙනවා කියන එක භාවනාවේ ලොකු අභිවෘද්ධියක් විවිධාකාරයෙන් ඒවා භාවනා යෝගීන්ට පහළ වෙන්න පුළුවන්. නොමඟ යාමක් නෙමෙයි. ඒවා භාවනාවටම සම්බන්ධේව ආනාපාන සතියට ඒවා පහළ වුණාට පස්සේ ඒව දිහා බලා ඉන්න ගියොත් ඒව නැති වෙලා යනවා. ඒ ආලෝකාදී නිමිති සාමාන්‍ය දේවල් වගේ බලා ඉඳමින් රස විඳෙන්න පුළුවන් එවුව නෙවෙයි. ඒ මොකද ඒ ආලෝකාදී නිමිති පහළ වෙන්නේ හිත හොඳට තැම්පත් වෙනවා. ආනාපාන සති භාවනා අරමුණේ මනාකොට හිත පිහිටලා තියෙනකොට තමයි ඒ නිමිති කියන දේවල් පහළ වෙන්නේ. ඒ නිමිති දිහා බලන්න ගියොත් අවධානය වෙනස් වෙනවා. එතකොට ඒව නැති වෙලා යනවා. භාවනා යෝගියට තියෙන්නේ තමන්ගේ භාවනා අරමුණ පිළිබඳව අවධානය යොමු කරගනිමින් සිටීමයි. නාසිකාග්‍රයේ සිත පිහිටවාගෙන සිහිය පිහිටවාගෙන සිටීම. ඒ නාසිකාග්‍රයේ සිහිය පිහිටවාගෙන සිටීම නිසා පමණයි මේ ආනාපාන සතිය අරමුණු ඒ නිමිති පහළ වුනේ. ඒ නිසා Tamanට කරන්න තියෙන්නේ ඒ භාවනාරමණේ හොඳට සිහිය පිහිටවාගෙන සිටීම පමණයි. එතකොට ආස්වාද ප්‍රාස්වාසවල හිත පිහිටලා තියෙනවා තමා නොදැනුවත්වම වගේ. ඒක හොඳට අභිවෘද්ධියට පැමිණිලා නිසා මේ කලින් කියන ලද යම් යම් ආකාරවල නිමිතිත් පහළ වෙනවා. භාවනාව හොඳට ප්‍රගතියට පැමිණි අවස්ථාව. මේ අවස්ථාවට වෙනකොට භාවනා යෝගියාට ගුණ රාශියක් ලැබෙනවා. කොහොමද මේ විදියට මේ ආනාපාන සති නිමිති පහළ වීමේ පටන් නීවරණාන වික්ඛම්බිතා නේව හොන්ති ඒ භාවනා යෝගියාගේ හිතේ තිබිච්ච නීවරණ ධර්මයන් සේරම යටපත් වෙලා යන විස්කම්බණය වෙනවා. කාමච්ඡන්ද කාම වස්තුන් පිළිබඳව ඇති උවමනාව ආශාව ව්‍යාපාදයේ අනුන් නැසීම පිළිබඳව ඇති වෙන කල්පනා හීන මිද්ද ඇලිමැලි ගතිය උදාසීන ගතිය නිදිබර ගතිය උද්දච්ච කුක්කුච්ච සිත විසිරෙන පසුතැවලි වන ගතිය විචිකිච්ඡා තුනුරුවන් ආදී ඒ වස්තුන් පිළිබඳව සැක කරන විදිය මේ නීවරණ පහ මේ ආකාරයට මේ ආනාපාන සති භාවනා කර්මස්ථානයේ වඩමින් ආවහම ඒ නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා කෙලේසා සම්නිසින්නාව සේරම කෙලස් වල බලය අඩු වෙලා කෙලස් නිදාගත්තා සේරම කෙලස් අක්‍රීය භාවයටපත් වුණා වාගේ ක්‍රියාකාරීත්වයක් නැහැ කෙලෙස් වල ඔක්කොම නිදාගත්තා වාගේ අක්‍රිය වුණා වාගේ සති උපට්ඨිතා ජීව සිහිය බොහොම අගේට පිහිටනවා මේ භාවනා මානසිකාරයේ පිළිබඳව මනාකොට සිහිය පිහිටනවා භාවනාරමුණේ ඇලුනා වගේ භාවනාරමුණේ කාවැදුනා වගේ මනාකොට සිහිය පිහිටා සිටිනවා. චිත්තං උපචාර සමාධිනා සමාහිත මේ. සිත උපචාර සමාධියෙන් සමාධිමත් වෙනවා. උපචාර සමාධිය කියන්නේ ධානයට ආසන්නව ඇතිවෙන සමාධිය. සිත උපචාර සමාධියෙන් සමාධිමත් වෙනම උපචාර සමාධිය කාමාවචරයි. ඒ උපචාර සමාධියෙන් හිත මනාකොට තැම්පත් වෙනවා මෙතෙක් කියන ලද මේ ආනාපාන සති නිමිති පහළ වුණා. දැන් භාවනා යෝගියා යම්කිසි මට්ටමකට ඇවිල්ලා ප්‍රගතිය කරා ගිහිල්ලා උපචාර සමාධිය දක්වා පැමිණිලා මේ භාවනා යෝගියාට ඇතිවෙච්ච අර ආනාපාන සති නිමිත්ත ඊ타මත්ම ආරක්ෂා කරගන්නට ඕන. උදාහරණයට පෙන්නලා තියෙන්නේ සක්විති රජ්ජරුවන්ගේ දේවියට පහළ වෙච්ච දරු ගැබක් වගේ. ඒ නිමිත්ත ආරක්ෂා කරගන්නට ඕන. ඒක වරණ වශයෙන් මෙනෙහි කරන්නට යන්නේ නැහැ. ඒ වගේම අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්න යන්න. එතකොට විදර්ශනාවට වැටෙනවා සමාධියෙන් අයින් වෙනවා. අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නේත් නැහැ. ඒවැ යම් යම් වර්ණ පාට තියෙන්න පුළුවන්. ඒ පාට වශයෙන් මෙනෙහි කරන්නේත් මේකත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි කියලා එහෙම මෙනෙහි කරන්න යන්නේ මේ ආනාපාන සති නිමිත්ත. භාවනා යෝගය හිතේ තබා ගන්නට ඕන මම මේ සමාධියයි වඩන්නේ කියලා. බොහොම ආරක්ෂා කරගන්න ඕන. ගොවියෙක් බණ්ඩි වැටෙන කාලෙට හැල්කෙතක් ආරක්ෂා කරගන්න මාගේ බොහෝම හොඳින් ආරක්ෂා කර ගන්න ඕන සංවරයේ පිහිටල ඒ ගුණාංග වලින් යුක්තව තමන්ට සප්පාය වන අය ආශ්‍රය කිරීමෙන් සප්පාය වන සේනාසන ආහාර පාන ආදීව ලබා ගනිමින් බොහොම හොඳින් ආරක්ෂා කරමින් නැවත නැවතත් ඒ භාවනා මානසිකාරයේ පවත්න්නට ඕන. ඒ වගේම වීරිය සමතාවය කියන එක ඒක පිළිටුවා ගන්නට ඕන. වීරිය වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ. සමතාවයේ පිළිටන්නට ඕන. මේ විදිහට නිවැරදිව කලබල නැතුව තමන්ගේ භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට උපචාර සමාධිය වැඩි දියුණු වීමෙන් විතර්ක ਵਿਚාරාදී අංග වලින් යුක්ත අර්පණා ධානයේ හෙවත් ප්‍රථම ධානයේ ලබා ගැනීමට යෝගාවචරයාට පුළුවන් වෙනම ප්‍රථම ඥානෙ ලබා ගැනීමෙන් එතනින් එහාට තමත්තේ සමාධිය දියුණු කරමින් ගියහම ලැබිය යුතු තවත් ගුණ ලබා ගැනීමට පුළුවන්කම ඇති වෙනවා මුලින් සඳහන් කළ පරිදි මේ භාවනා කර්මස්ථානයේ මූලික කටයුතු කෙරෙමින් තපන කියන අවස්ථාවට පැමුණා. තපන කියන්නේ අර්පණා සමාධිය ලබා ගන්න අවස්ථාව. ඊළඟට සල්ලක්ෂණ විවට්ටන පාරිශුද්ධ කියලා තවත් අවස්ථා තුනක් ඒ භාවනා කර්මස්ථානයේදී විස්තර කළා. ඒවට යන්න ඉස්සෙල්ලා දැන් මෙතෙක් කියා දුන්න කාරණාවලට අනුව ඒ භාවනා යෝගියා උපචාර සමාධිය ලබලා ඒක තවත් භාවනා වශයෙන් වැඩි දියුණු කිරීමෙන් අර්පණා සමාධිය කියන මට්ටමට පත් වෙන්නට පුළුවන්කම ඇතිවෙනවා මේ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා ඒ දේශනා කරලා තියෙනවා. කාමයන්ගෙන් වෙන් වෙලා රූපකාම සද්දකාම ආදී කාමයන්ගෙන් කාම වස්තුන්ගෙන් කාම වස්තුන් පිළිබඳව තිබෙන ආශාවෙන් අයින් වෙලා අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහෙන් යුක්ත වූ ප්‍රථම ධානයට එළඹ වාසය කරනවා කියන එකයි ඒ බුද්ධ දේශනාවෙන් අදහස් කරන තේරුම මේ ප්‍රථම ධානය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් තවදුරටත් කරුණු ටිකක් කියා දීමට බලාපොරොත්තු වෙනවා. අර්පණා සමාධියයි කියන මේ ප්‍රථම ධානය පංචංග පහින පංචංග සමන්නාගත ත්‍රිවිධ කල්යාණ දස ලක්ෂණ කියන විචිතං ආකාරයකින් යුක්ත වෙන පංචංග පහේන කියන්නේ කාමච්ඡන්දාදී නීවරණ පහක් ප්‍රහීන වෙලා යනවා. පංචංග සමන්නාගත කියන්නේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහකින් යුක්ත වෙනවා. ත්‍රිවිධ කල්යාණ දසලක්ෂණ කියන විස්තරය ඉදිරියේදී කියා දෙනවා. මේ අර්පණා සමාධියයි කියන ප්‍රථම ධානයට විතරක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රථම ධානයේදී කාමච්ඡන්ද ව්‍යාපාද තේන මෙද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහක් ප්‍රහාණය කරනවා පංචංග පහේන පංචංග සමන්නාගත කියලා කියන්නේ ඒකයි විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විතර්කය කියන්නේ නිතරම භාවනා අරමුණට සිත නංවන ගතිය. දැන් අපි භාවනා කරමින් මෙනෙහි කරනවා කියන්නේ එතන විතර්කයේ තමයි ක්‍රියා කරන්නේ. සිත නිතරම භාවනා අරමුණට නංවනවා. විචාරය කියන්නේ සිත භාවනාරමුණේ ක්‍රියා කරවනවා. ඒකෙම කරකවනවා. පිට යන්න නොදී ඒ භාවනාරමුණේම කරකවන ගතිය. ඒක පරිමදින ගතිය තමයි විචාර කියලා කියන්නේ. මේ ප්‍රධාන අංග දෙක මේක උපමාවට පෙන්නලා තියෙනම ඈත අහසේ උකුස්සවැනි පක්ෂීන් පියාසර කරනවා. එහෙම පියාසර කරන ගමන් දෙතුම් පාරක් පියාපත් ගහලා ඊළඟට පියාපත් නොගහින්න. වටේ කරකිනවා. අර දෙතුන් පාරක් ක්‍රියාපද ගහන්න වගේ තමයි විතර්කය කියන එක. භාවනා අරමුණට බැස ගන්න. අර ක්‍රියාපද නොගහ වටේ කැරකෙන්න වගේ තමයි ਵਿਚාරයේ භාවනා අරමුණේම කැරකෙනවා. මේ අංග පහෙන් මේ දෙක තමයි ප්‍රධාන වෙන්නේ. ක්‍රියාකාරී අංග දෙක විතර්ක ਵਿਚාර දෙක මේ විතර්ක ਵਿਚාර දෙක හොඳට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ප්‍රේති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග ඇති වෙන්නේ ආනාපාන සති භාවනා අරමුණට නිතරම නංවනව ඒකේම කරකබන එතකොට හිත කොහේවත්ම යන්නේ නැහැ. විතරක ਵਿਚාර දෙක ක්‍රියාත්මක වෙනවා. මේ විතරක ਵਿਚාර දෙක ක්‍රියාත්මක වුණාම සිත එහෙම එහෙ දුවන්නේ පනින්නේ කලබල වෙන්නේ නැහැ. එතකොට භාවනා යෝගියාට හිතේ ඇති වෙනවා සතුට. තුන් වෙනුවට ප්‍රීතිය දේශනා කළා කියන්නේ ඒකයි. හිතේ සතුට ඇති වෙනවා. හිත දුවන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. ඇඟට පතට අමාරු නැහැ. ඉතින් සතුට ඇති වෙනවා. ඊළඟට මේ අංග නිසාම සුඛය කියන එක ඇති වෙනවා. හිතට කයට බොහෝම සුවදායකයි. ශනීපදායකයි සුවදායකයි. ඒ සුඛය කියන එක ඇති වෙනවා මේ ප්‍රථම ධානය කියන ධානයේදී සමාධියේදී මේ කාරණා ටික වෙනකොට හිත ඊ타මත්ම හොඳ සමාධියකට එකඟතාවයකටපත් වෙනවා. අන්නේ එකඟතාවයේ තමයි ඒකාග්‍රතා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ මේ විදිහට ක්‍රියාත්මක වීමෙන් සිත මනාකොට තැම්පත් වෙනවා. ඊටාම හොඳින් තැම්පත් වෙනවා. ඊළඟට තව කාරණයක් තියෙනවා. සමාධි ආදී ගුණාංග පහක් මේ ප්‍රථම ධානයේදී තියෙනවා. එතකොට විරුද්ධකාරය පස් දෙනෙක් ඉන්නවා කාමච්ඡන්දාකි. මේ විතර්ක විචාර ප්‍රේතිසුඛ ඒකාග්‍රතා කියන අංග පහේ බලයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් පද්දනා පළවා හරින කොහොමද සමාධිය කියන එක ඒකාග්‍රතාවය කියන එක කාමච්ඡන්දයට විරුද්ධයි කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂයි ඒ නිසා ඒකාග්‍රතාවයේ බලයෙන් කාමච්ඡන්දය පළවා හරිමු. කාමච්ඡන්දේ දුරවීමට ප්‍රධාන කාරණය වෙන්නේ මේ අර්පණා සමාධියේදී පහළ වෙන ඒකාග්‍රතාවයේ සමාධිය කියන එක. සමාධියේ බලයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට ප්‍රීතිය ව්‍යාපාදයට විරුද්ධයි. ව්‍යාපාදය ඇති වුනහම ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ. මේ දෙන්න එකිනෙකට විරුද්ධයි. ගින්දරයි වතුරයි වගේ. හිතේ ප්‍රීතිය පහළ වෙනකොට ඒ ප්‍රීතියේ බලයෙන් ව්‍යාපාදය කියන එක පළවා හරිනවා. ඒ ව්‍යාපාදේ නැති වෙලා යනවා ලෞකික වශයෙන් ප්‍රහාණය වෙලා යනවා ප්‍රීතියේ බලය තේන මිද්දයට විරුද්ධ එක තමයි විතර්කය මේ විතර්කය එනකොට සිත නොයේ කරමුණු වලට නැං වෙනවා තීන මිද්දේහම හිත හැකිලිලා යනවා. ඒ නිසා මේ විතරකයයි තීන මිද්දයයි දෙන්නත් එකිනෙකට විරුද්ධයි. විතරකේ බලයෙන් තීන මිද්දය පළවා හරිනවා ප්‍රහාණ කළා දානවා ලෞකික වශයෙන්. ඊළඟට උද්දච්ච කුක්කුච්චය හිත විසිරෙන ගතිය පසුතැවලි වෙන ගතිය ඒකට විරුද්ධ ධර්මයේ තමයි සුඛය අර ධානයේ පවතින සුඛ නැමැති අංගය මේ සුඛේ නැමැති අංගයේ බලයෙන් උද්දච්ච කුක්කුච්චය කියන එක පළවා හරිනවා ප්‍රහාණය කළා දමනවා ඊළඟට විචිකිච්ඡාවට විරුද්ධ ධර්මයේ තමයි ਵਿਚාරය කියන එක. ඒ ਵਿਚාරයේ බලයෙන් විචිකිච්ඡාව ප්‍රහාණය වෙලා යනවා. මේ විදියට පංචංග පහින පංචංග සමන්නාගත කිව්වේ ඒකයි. විතරක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහේ බලයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණ පහ ප්‍රහාණය වෙලා යන පංචංග පහේනම් පංචංග සමන්නාගතං මේ කියන ලද අංග උපචාර සමාධියේදී තියෙනවා උපචාර සමාධියේ සාමාන්‍ය සිතට වැඩිය බොහොම බලවත් පහළ වෙනම මේ අර්පණා සමාධියක් ධානයක් ලැබුණාම ඒක කාමාවචර වෙන්නේ රූපාවචර වෙනවා ඒක ඊ타මාත්ම බලවත්ව පහළ වෙනවා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහ ඊළඟට ත්‍රිවිධ කල්යාණ දස ලක්ෂණ කියන මෙන්න මේ කාරණා ටික කියා දෙන්නට ඕනේ මේ ධානයක සමාධියක තියෙනම ඔය ලක්ෂණ ටික ත්‍රිවිධ කල්යාණං දස ලක්ෂණං ත්‍රිවිධ කල්යාණ කියන්නේ මුල මැද අග කියන මේ තුන් තැනම යහපත් කියන එකයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් කියන ත්‍රිවිධ කල්යාණ කියලා. මුල මැද අග කියන තුන් තැනම යහපත්. මේ ප්‍රථම ධානයේත් ඒ ත්‍රිවිධ කල්යාණ ලක්ෂණ තුන තියෙනවා. මුල මැද අග කියන මේ තුන් තැනම යහපත්. ඒ මුල මැද අග කියන තුන් තැන යහපත් බව ප්‍රකාශ වෙන ඒවැයම ලක්ෂණ තමයි දස ලක්ෂණ කිව්වේ. ආදි කල්යාණයේ කියන මුල ලක්ෂණ තුනයි මධ්‍යේ කල්යාණ කියන මැද ලක්ෂණ තුනයි පරියෝසాన කල්යාණ කියන අග ලක්ෂණ හතරයි. දස ලක්ෂණයක් වෙන්නේ මෙහෙමයි. මේ ප්‍රථම ධානය ත්‍රිවිධ කල්යාණයි දස ලක්ෂණයි කොහොමද මේ ත්‍රිවිධ කල්යාණ දස ලක්ෂණ වෙන්නේ මේ ප්‍රථම ධානයේ මුල තමයි ප්‍රතිපදා විසුද්ධිය ප්‍රතිපදා විසුද්ධිය දැන් අපි කලිනුත් කියුව මේ ප්‍රතිපදා විසුද්ධි කතාවක් ඒක වෙන අර්ථයක් අනුව මෙතන ප්‍රතිපදා විසුද්ධි කියන්නේ භාවනා ආරම්භයේ ඉඳලා උපචාර සමාධියේ ඉඳලා එන මේ ගමන. ඒකට කියනවා ප්‍රතිපදා විසුද්ධි කියලා. ඊළඟට උපේක්ෂා බ්‍රෝහණ කියන එක මැද මැදය උපේක්ෂා බ්‍රෝහණ ඒක මධ්‍ය කල්යාණය සම්පහන්සන කියන එක පරියෝෂාන කල්යාණ මේ විදිහට තමයි මේ ත්‍රිවිධ කල්යාණය එන්නේ මේ ත්‍රිවිධ කල්යාණය මුලින්ම කිව්වේ ප්‍රතිපදා විසුද්ධිය කියලා මේ සමාධි භාවනා කතාවේදී උපචාර සමාධිය දක්වා කෙරෙන වැඩ ටික ඒකට කියනවා ප්‍රතිපදා විසුද්ධි කියලා. ඊළඟට ඒ ප්‍රතිපදා විසුද්ධිය කියන එකේ ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි යෝතස්ස පරිපන්තෝ තතෝ චිත්තං විසුජ්ජති මේ ධානයට උපද්‍රව කරන ධර්ම තමයි නීවරණ නැමැති කෙලෙස් සමූහය ඒකට කියනවා පරිපන්ත ධර්ම කියලා. නීවරණාදී කෙලෙස් සමූහය. ධානයට විරුද්ධයි බාධකයි. ඒ කාමච්ඡන්දාදී ධානයට විරුද්ධ නීවරණාදී කෙලෙස් කන්දරාවකින් හිත මෙදෙනවා. අන්න ප්‍රතිපදා විසුද්ධියේ මුල් ලක්ෂණය. ඥානයට විරුද්ධ නීවරණාදී කෙලෙස් කන්දරාවකින් හිත මිදෙනවා. ඒක ප්‍රතිපදා විසුද්ධියේ පළවෙනි ලක්ෂණ. එහෙම හිත පිරිසිදු වීම නිසා මජ්ක්‍ධිමං සමත නිමිත්තං පටිපජ්ජති මධ්‍යම සමත නිමිත්ත පිළිපදිනවා. මෙතන මධ්‍යම සමත නිමිත්ත කියලා කියන්නේ අර්පණා සමාධියටම කියන නමක්. ඒ අර්පණා සමාධියේ මනාකොට හිත පිහිටා සිටිනවා. දැන් මුල් කාරණේ සමාධියට ධානයට විරුද්ධ මේ වරණාදී කෙලෙස් සමූහය කෙලෙස් කන්දරාව ඒක ඈත් කළා ඒකෙන් මිදෙනවා ඒක පළවෙනි ලක්ෂණය දෙවෙනි එක තමයි එහෙම හිත පිරිසිදු වුණ නිසා අර්පණා සමාධියේ මනාකොට පිහිටා හිටිනවා ඒ ප්‍රතිපදා විසුද්ධියේ ලක්ෂණ තුනෙන් දෙවෙනි ලක්ෂණය පටිපන්නත්තා තත්ත චිත්තං පක්ඛණ්ඩති එහෙම මනාකොට අරපණා සමාධියේ පිහිටීම නිසා මනාකොටේ අරමුණට පැන ගන්නවා මනාකොට ඒ අරමුණට පැන ගන්නවා. මේ කාරණා තුන. ප්‍රතිපදා විසුද්ධිය තමයි මුල යහපත් කියලා කියන්නේ. ඒ ප්‍රතිපදා විසුද්ධියේ ලක්ෂණ තුනක් තියෙනම කිව්වා. මුල්ම ලක්ෂණේ තමයි ඒ ධානයට අර්පණා සමාධියට විරුද්ධ නීවරණාදී කෙලස් කන්දරාවෙන් හිත මිදෙන එක සුද්ධ වෙන එක. දෙවෙනි එක තමයි හිත පිරිසිදු වීම නිසා ඒ භාවනා හිත. අර්පණා සමාධියයි කියන ධානසිතේ මනාකොට පිහිටා සිටිනවා. එහෙම පිහිටා සිටීම හේතුවෙන් ඒ භාවනා අරමුණේ ධානයට පැන ගන්නා වගේ කල්ලාගෙන පැන ගන්නා වගේ පිහිටා සිටිනවා මෙන්න මේක තමයි මුල යහපත් බවයයි කියන ප්‍රතිපදා විසුද්ධියේ ලක්ෂණ තුන. ඒක ලක්ෂණ තුනක් තියෙනවා කිව්වා. නීවරණාදී කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා, පිරිසිදු වෙනවා පළවෙනි ලක්ෂණය. දෙවෙනි එකේ පිරිසිදු වීම නිසාම හිත අර්පණා සමාධියේ පිහිටලා හිටිනවා. එහෙම සමත නිමිත්ත කියන අර්පණා සමාධියේ පිහිටීමෙන්ම ඒකට පැනගත්ත බැසගත්ත වෙනවා. මේ ලක්ෂණ තුන තමයි ප්‍රතිපදා විසුද්ධියේ තියෙන ලක්ෂණ තුන හැටියට විස්තර වෙන්නේ. ඊළඟට මධ්‍යම ලක්ෂණය මධ්‍යේ කල්යාණං කියලා කිව්වා. ඒ මධ්‍යේ කල්යාණං කියපු එක මොකද්ද කිව්වේ උපේක්ෂා බ්‍රූහණා කියලා. ඒක තමයි මධ්‍ය කල්යාණය මේ ධානය උපේක්ෂා බ්‍රූහණා උපේක්ෂා බ්‍රෝහණා කියන්නේ උපේක්ෂාව වැඩිම 아무තු දෙයක් නෙමෙයි. මේ අරපණා සමාධියක් ධානයක් පහළ වෙනකොට උපේක්ෂාව වැඩෙනවා. උපේක්ෂා බ්‍රූහණා කියලා කියන්නේ ඒකයි. ඒකේ ලක්ෂණ තුනක් තියෙනවා. විසුද්ධං චිත්තං අජ්ජුපෙක්ඛති හොඳට හිත පිරිසිදු වුණාම උපේක්ෂා වෙනවා දැන් භාවනා කරන්නේ ප්‍රතිපත්ති පුරන්නේ හිත නීවරණාදී ධර්මයන්ගෙන් පිරිසිදු කර ගැනීමට දැන් හිත පිරිසිදු වෙලා එහෙම පිරිසිදු වෙලා නම් ආයි පිරිසිදු කරන්න කියලා මහන්සි ගන්න අවශ්‍ය නැහැ උපේක්ෂා වෙනවා. වෑයම් කරන්න අමතු උත්සාහයක් ගන්න ව්‍යායාම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ සිත පිරිසිදු කර ගැනීම සඳහා ඒ නිසා භාවනා යෝගියා ඒවට යන්නේ නැතුව 아무ත ව්‍යායාම් කිරීමක් වීරියක් උත්සාහයක් ව්‍යායාමයක් ගන්න නැතුව මධ්‍යස්ත වෙනවා. තමන් බලාපොරොත්තු වන දේ දැන් කෙරිලා. බලාපොරොත්තු වන දේ කෙරිලා නම් ආයෙකට වීර්යය කරන්න අවශ්‍ය නැහැ නේ. බලාපොරොත්තු වුණේ හිත කෙලසුන්ගෙන් සුද්ධ කරගන්න. දැන් හිත කෙලසුන්ගෙන් මිදිලා තියෙනවා. ඒ නිසා ඒ ගැන ව්‍යායාම කරන්න මහන්සි ගන්න අවශ්‍ය නැහැ. නිස්සද්ද වෙලා උපේක්ෂා වෙලා නිකායින් එකයි. ඒක තමයි මධ්‍ය කල්යාණය කියන එකේ පළවෙනි ලක්ෂණය. ඊළඟට සමත පටිපන්නං අජ්ජුපෙක්ඛති. සමත පටිපන්න කියලා කියන්නේ දැන් සමත කියන්නේ එතන හිත සමාදානයටපත් කිරීම. හිත සමාදානයටපත් කිරීම තමයි සමතපටිපන්න කියන්නේ. දැන් හිත සමාදානයටපත් කර ගැනීමට අවශ්‍ය කරන කරුණු සිද්ධ කරලා හිත සමාදානයේ තැම්පත්කමේ පිහිටලා තියෙනවා. ඒක තමයි සමත පටිපන්නං කියලා වදාරලා තියෙන්නේ. හොඳට හිත සමාදානයෙහි තැම්පත්කමෙහි පිහිටලා තියෙනවා. භාවනා කරන්නේ හිත තැම්පත් කර ගැනීම. හිතේ සමාදානය ඇති කර ගැනීම. ඒ තැම්පත්කම සමාදානයේ ඇති වෙලා නම් නැවත තැම්පත් කිරීමට සමාදානය කිරීමට අවශ්‍යතාවයක් නැති නිසා උපේක්ෂාවෙන් ඉන්න. මදහත් වෙනවා. හිතේ සමබරතාවය ඇති කරගන්න. ඊළඟට තුන්වෙනි ලක්ෂණය ඒකත්වප ဋ ාණං අජ්ජපෙක්ඛති ඒකත්වපට්ඨානං කියන්නේ සිත එක අරමුණක පිහිටීම. දැන් මේ භාවනා යෝගියා මුල ඉඳලම භාවනා කරගෙන ආවේ සමාධි වශයෙන් සිත එක අරමුණක පිහිටවා ගැනීම. ආනාපාන සති වශයෙන් බැලුවත් ඒ හුස්ම ගැනීම පිට කිරීම අරමුණු කරමින් දිගටම භාවනා කරගෙන ආවා සිත එක අරමුණක පිහිටවා ගැනීමේ එකඟ කර ගැනීමේ අපේක්ෂාව දැන් මේ අර්පණා සමාධිය ප්‍රථම ධානය කියන එක ලැබුණට පස්සේ සිත හොඳට එක අරමුණක පිහිටනවා. හොඳට හිත එක අරමුණක පිහිටලා තමයි තියෙන්නේ. එතකොට ඒකත්වපත්ඨානේ අජ්ජපෙක්කති. දැන් ඉතින් තමන්ගේ බලාපොරොත්තුව සඵල වෙලා. බලාපොරොත්තු තිබුණ සිත එකඟ කර ගැනීම එක අරමුණක පිහිටුවා ගැනීම. ඒක දැන් සඵල වෙලා. එහෙමනම් ආයත් සිත එකඟ කිරීමට, තැම්පත් කිරීමට උත්සාහවන්ත වීම ව්‍යායාම ගැනීම තේරුමක් නැති වැඩක්. අවශ්‍ය කරන වැඩේ කෙරිලා සිත හොඳට එකඟ වෙලා ආයෙ එකඟ කරන්න ඕන කියලා කල්පනාවක් උත්සාහයක් ව්‍යායාමයක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ භාවනා යෝගියා ඒකත්වපත්ඨාන කියන සිත එකඟ කර ගැනීම පිළිබඳව උපේක්ෂාවටපත් වෙනවා. 아무ත ව්‍යායාමයක් ගන්න නැතුව මහන්සියක් ගන්න නැතුව මදහත් වෙලා නිස්සද්ද වෙනවා. ඒක තමයි තුන්වෙනි ලක්ෂණය. එතකොට මේ ප්‍රථම ධානයේ උපේක්ෂා බ්‍රූහණා කියන එක තමයි මධ්‍ය ලක්ෂණේ මධ්‍ය කල්යාණය ඒක තියෙනවා ලක්ෂණ තුනක්. ඒ තුන තමයි විසුද්ධං චිත්තං අජ්ජපෙක්කති පිරිසිදු වුණා වූ හිත කෙලස් කන්දරාවකින් පිරිසිදු වෙච්ච හිත පිළිබඳව උපේක්ෂාවෙන් ඒ වගේම භාවනාව හොඳට සමත නිමිත්ත කියන සමත පටිපන්න කියන අර්පණා සමාධියේ පිහිටලා නිසා ඒකේ අමුතුවෙන් පිළිහිටවන්න අරවා මේවා අවශ්‍ය නැති නිසා එතනත් උපේක්ෂා වෙනවා. ඊළඟට ඒකත්වපත්තානම් අජ්ජපෙක්කති. මුලින්දම්ම භාවනා කලේ සිත එකඟ කර ගැනීමටයි දැන් බලාපොරොත්තුව සඵල වෙනවා. ඒ නිසා ව්‍යායාම කරන්න මහන්සි ගන්න අවශ්‍ය නැහැ. ඒ භාවනා යෝගියා හිත එකඟ වෙලා නිසා උපේක්ෂා වෙනවා. තැම්පත් වෙනවා අපේක්ෂාවෙන් මේ විදිහට දැන් මේ ප්‍රථම ධානයේ පටිපදා විසුද්ධ කියන එකේ ලක්ෂණ තුනක් කියා දුන්න ඊළඟට උපේක්ෂා බ්‍රූහණා කියන මධ්‍ය කල්යාණ කියන එකේ ලක්ෂණ තුනක් වශයෙන් ලක්ෂණ හයක් කියලා දුන්නා අවසාන පරියෝසాన කල්යාණ කියන එකේ ලක්ෂණ හතරක් තියෙනවා ඒක ඉදිරියේදී කියා දීමට බලාපොරොත්තු වෙනවා මේ විදිහට මේ ප්‍රථම ධානය ත්‍රිවිධ කල්යාණයෙන් දස ලක්ෂණයෙන් යුක්තයි ත්‍රිවිධ කල්යාණ කියන්නේ මුල මැද අග කියන තුන් තැන යහපත් බව මුල යහපත් බව ප්‍රතිපදා විසුද්ධිය ඒකේ ලක්ෂණ තුනයි ඒ කාරණා තුන කියලා දුන්නා. මැද යහපත් බව උපේක්ෂා බ්‍රූහණාව ඒකේ ලක්ෂණ තුනයි ඒ ලක්ෂණ තුනක් කියා දුන්නා. ඊළඟට ඉතිරි ලක්ෂණේ පිළිබඳව ඉදිරියේදී කියා දීමට බලාපොරොත්තු වෙනවා.